ඔබ සියලු දෙනාටම සජීව ලෙසින් ගෙනෙන සූත්‍ර ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි අද අපි සූදානම් වෙන්නේ. මේ උතුම් වූ දහම් කරුණු මනවින් අපට ප්‍රත්‍යක්ෂ කර දෙන්නට සජීව සූත්‍ර ධර්ම දේශනාව පවත්වන්නට ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව වැඩමවා වදාළ මහව ඉහළගම ගල්නෑව විහෙර පුරාණ අරණ්‍ය සේනාසනාධිපති විනෝචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේකෝ පරියායෝ දේසිතෝ චිත්තුත්පාදෝ පරියායෝ දේසිතෝ පරික්‍රමන පරියායෝ දේසිතෝ පරිභාවෝ පරියායෝ දේසිතෝ පරිනිබ්බානෝ පරියායෝ සදා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේම අවබෝධ කරගෙන තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තේ ධර්මයේ තුලින්ම තුන් ලෝකේම ජනිත වන්නා වූ යම් කෙලෙස් ධර්මයක් තියෙනවද යම් හේතු කාරණාවක් නිසා සකස් වෙන යම් කෙලෙස් ධර්මයක් තියෙනවද ඒ සියලු කෙලෙස් ධර්ම වලින් අත මිදලා සියලු දෙනාටම තමන්ට අවඩදායක අනුන්ට අවඩදායක දෙපාර්ශ්වයටම අවදායක වෙන ලෝභ දේශ මොහ ඇති කරන ඒ සංසාර ප්‍රවෘත්තියට හේතු වෙන සියලු ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් දුරු කරගන්න ආකාරය කිසියම් අඩුවක් නැතුවම දේශනා කරන්න යෙදුණා. එවැනි වූ දේශනා කරපු ඒ උතුම් ධර්මය ඒ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය තුළ අපේ ජීවිත කොයි විදිහකින් වෙනස් වෙනවද කියන කාරණාව මනවින් තේරුම් ගන්න පුළුවන් උතුම් සූත්‍ර ධර්මයක් තමයි අද දවසේ අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර ධර්මය ඉතාමත්ම ගැඹුරු නමුත් ඉතාමත්ම හැම මොහොතකම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන තමන්ට බුද්ධ ආලම්බන, ධම්මාලම්බන, සංඝාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න නිවනේ විත අලවන උතුම් සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයට කියනවා සල්ලේක සූත්‍රය කියලා. මධ්‍යම නිකායේ තියෙන සූත්‍ර ධර්මයක් සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. ඊළඟ මේ සූත්‍ර ධර්මය කෙටියෙන් සාරාංශගත කරලා මතක් කරනවා නම් පරියාය ධර්ම පහකින් සමන්විත සූත්‍ර ධර්මයක් මේක. ඒ කියන්නේ ක්‍රමවේද පහක්. මොනවට කියන ක්‍රමවේද පහක්ද? කෙලස් නැති කරගන්න තියෙන ක්‍රමවේද පහක්. ධර්මය තුල හික්මෙන අයගේ චින්තන රටාව ප්‍රමාණිකුල වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ කෙනෙකුට පින්නත් මේ ඇහැට රූපයක් දැක්කහම කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, ශරීරයට පහසක්, මනසට ධර්මයක් ආදී වශයෙන් මේ ලෝකයේ අරමුණ වෙන ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණු වෙන ස්වභාවයට අනුව ඒ ඒ තැනත්තා මේ ලෝකය හඳුනාගන්නේ එක එක එක එක විදිහට. සමහර කට්ටියට සතුන් මරීමේ අදහස් පහළ වෙනවා. සමහර කට්ටියට හොරකම් කිරීමේ අදහස් පහළ වෙනවා. සමහර කට්ටියට කාමයේ වර්ධ ඇසීමේ අදහස් පහළ වෙනවා. සමහර අයට මුසාවාද, විස්නාවාස, පරුසාවාස, සම්ප්‍රප්පලාප ආදී වශයෙන් දැඩි ලෝභ, දැඩි දේශ, මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප ඔය විදිහට බොහෝ බොහෝ කාරණා ඇති වෙන අතරවාරයේදී සමහර කට්ටියට හිංසාකාරී අදහස් වෙනුවට අවිහිංසාකාරී අදහස් පහළ වෙනවා. ප්‍රාණඝාතය වෙනුවට ප්‍රාණඝාත විරමණය කියලා කියන ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ අදහස් පහළ වෙනවා. සමහර අත්‍යන්ත අදත්තාදානයේ වෙනුවට අදත්තාදානයෙන් වෙන්වීමේ අදහස් කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමේ කිසුනාවාස පරසාවාස මුසාවාද සංකප්පලාපාදයෙන් වෙන්වීමේ අදහස් පැඩිලෝභයෙන් වෙන්වීමේ අදහස් මේ වගේ තුනක් මේ নানা ආකාර අදහස් අරමුණු තම තමන්ගේ ජීවිතවල මේ ජීවන ජීවිතවල ඇති වෙනවා. මේ එකක්වත් ඉබේ සිද්ධ වෙන දේවල් නම් නෙවෙයි. මේ ලෝකේ කිසියම්ම කාරණාවක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සූත්‍ර ධර්මය තුල තියෙන කාරණා විමසා බලන්න ප්‍රථමයෙන්ම අපි හැම කෙනෙක්ම දෙන්නනි කල්පනා කරන්න ඕන කාරණාව තමයි මගේ ළඟ විෂම වූ අදහස් පහළ වෙනවා නම් පහළ නොවිය යුතු මට අනාගතයේ දුකට හේතු වෙන අන් අයට දුකට හේතු වෙන දෙදෙනාටම දුකට හේතු වෙන සංසාර ජීවිතේ බොහෝ දුර ගෙවන්නට බොහෝ දුක් විඳින්නට හේතු වෙන යම් යම් අදහස් යම් යම් චේතනා යම් යම් විතර්ක තමන්ගේ ඔය හිත තුල හැදෙනවා නම් අපි ඒ විදිහටම සාකච්ඡා කරන්න වටිනවා හැදෙනවා නම් හරියට අසනීප සකස් වෙනවා වගේ අසනීප හදා ගන්නවද හැදෙනවද? අසනීප හැදෙනවා. ඒ හැදුන අසනීප වලට බෙහෙත් කරන්න ඕනේ. බෙහෙත් කරනකොට ඒවා අඩු කරගන්නවාද අඩු වෙනවද? අඩු කරගන්නවා නම් පින්නත් නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කියන්නේ මේ අසනීපේ මම අඩු කරගන්නවා. ඒක උදේ වෙනකොට කියලා. නමුත් කලයුත්ත කරලා බලාගෙන ඉන්න ඕනේ අඩු වෙනකම්. අද මම බෙහෙත් දීුවා හෙට උදේ වෙනකොට අඩු වෙයි කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මේ හිතේ සකස් වෙන යම් විෂම අදහස් තියෙනවද පින්නත් නී ඒවට හේතු වෙන කාරණා සිඳලා දාපුවාම ඒවට හේතු වෙන කාරණා අයින් කරපුවාම අන්න තමන්ගේ ළඟින් එවැනි විෂම වූ අදහස් එන්නේ නැති වෙනවා තමන්ගේ ළඟින් ඒ වගේ විෂම වූ අදහස් එන්නේ නැති වෙනවා අන්න ඒ විදිහට මේ හිත ක්‍රමානුකූලව නැවත ත්‍රිදු කෙලෙස් ධර්මයක් තමන්ගේ චිත්තසංතානය තුළින් නොනගෙනවා කියලා ස්ථීර කරගන්න තුරුම මේ හිත සකස් කරන්න ඕනේ වැඩ පිළිවෙලක් මේ සිද්ධ වෙන කාරණාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේ ලබා දීලා තියෙන උරුමය තමයි පින්වත් මේ අපේ හිත සකස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එදා මට සත්‍යඝාතන අදහස් ඇති වුණා, පරපණ නැතිීමේ අදහස් ඇති වුණා, අද මට ඒක ඇති වෙන්නේ නැහැ කියලා Tamanට ඒ පිළිබඳ ස්ථිර කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හරි අද මම ඒකෙන් නිදිලා මේ මොහොතේ ඉන්නවා නමුත් නැවත හට ගැනීමේ ස්වභාවය තියෙනවා. එන්නදී මේ ධර්මයේ තුල නැවත හට ගැනීමේ ස්වභාවය පවා හිතෙහි නැති කරලා දාගන්න පුළුවන් ක්‍රමවේදයක් පරයාය ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නැවත එවැනි තත්ත්වයන් හට නොගන්නා ස්වභාවය නැවත එවැනි තත්ත්වයන් හට නොගන්නා ස්වභාවය. ඒ ස්වභාවය තුළම ඒක නැහැ. මම හැමදාම මතක් කරන කාරණාවක් තියෙනවා මේක තේරුම් ගන්න. මේ කාරණාව තේරුම් ගන්න හැමදාම මතක් කරන කාරණාවක් තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේගේ මේ මහා සාරිපුත්ත උදානෙහි බලන් තුනක් මේ එක දැනකදී සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා මම හරකෙක් වගේ කෙනෙක් හැබැයි අඟක් නැති කියලා. මම හැමදාම මතක් කරන්නේ ඇයි සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරන්න පුළුවන්කම තිබුණා අඟක් නැති හරකෙක් වාගේ කියලා දේශනා කරන්නේ නැතුව අඟක් තියෙන අනින්නේ නැති හරකෙක් වාගේ කියලා දේශනා කරන්නේ. බලන්න අනින්නේ අඟක් තියෙන අනින්නේ නැති හරකෙක් කියලා දේශනා කරා නම් ඇනෙන ස්වභාවය වැරදිලා හරි පැටලෙන ස්වභාවය හරි එතන තියෙනවා කියන එකයි. වැරදිලා හරි පැටලෙන ස්වභාවය හරි තියෙනවා කියන එකයි. එහෙනම් අඟක් නැති කියලා දේශනා කරන එකේ තේරුම මොකද? එතන පැටලීම කියන එක ආය සකස් වෙන්නේ නෑ. එතන සකස් වෙන පැටලෙන එක සකස් වෙන ස්වභාවයක්වත් නෑ. අන්න ඒ වගේ Tamange හිතේ පින්නන්නේ. ලෝභ දේශ මොහ ආදිය. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, කුහක ස්වභාවයන්, මාන්න ආදී ස්වභාවයන්, අන්නය පහත හෙළන ස්වභාවයන් Taman උසස් අයත් එක්ක සමානයයි කියා ගන්නා ස්වභාවයන් ඒ වගේම ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මං කලින් මතක් කරා වගේ වගේම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයන් මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායාම මිත්‍යා සමාධි මේ හැම දෙයකින්ම අයින් වෙලා තමන්ගේ හිතේ එවැනි දේවල් ආයෙත් කවදාකවත් ඇති වෙන ස්වභාවයවත් නැති කරගන්නවා ඇති වෙන ස්වභාවයකටවත් හරින්ද ඒ ස්වභාවය පවා අයින් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි බුදුදහම වහන්සේගේ ධර්මය. එහෙනම් මේ අස්ස කල්පනා කරන්න ඕනේ. ඇයි මං අඳාඳ ඉන්නේ? ඇයි මං පශ්චාත්තාපයෙන් ඉන්නේ? ඇයි මං අසහනයෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්කමෙන් ඉන්නේ? ඇයි මං මේ ලෝකයේ දේවල් ප්‍රාර්ථනා කරන ස්වභාවයෙන් ඉන්නේ ඇයි? ඇයි මං තරහ ගන්න ස්වභාවයෙන් ඉන්නේ ඇයි? මේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. මේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. අන්න ඒ ඉහළම තැනට යන පියවර හැම දේශනාවකම තියෙනත් බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කරන මාර්ගයක් වෙන ධර්මයක්. උතුම් දේශනාවන් වී හැම සූත්‍ර දේශනාවක්ම ගත්තහම පල්ලෙහාම පහත් ධර්මයන් සකස් වෙන හිතක් ඒ පහත් ධර්මයන් වලින් අතමුදෝගෙන ප්‍රමාණිකූලව ඒ ධර්මයන් සිදලා බුමලා දාලා ඒ ධර්මයන් වෙනුවට වෙනස් උසස් ධර්මයන් ඇති කරවාගෙන හිතේ ඇති කරන ස්වභාවය සකස් කරගෙන ප්‍රමාණිකූලව තමන් උසස් කෙනෙක් බවට පත් වෙලා තමන්ගේ හිතේ උසස් ධර්මයන් ඇති වෙන කෙනෙක් බවට පත් කරගෙන තමන්ගේ හිතේ සකසන ධර්මයන් අවසානයේදී ආය කවදාකවත් කෙලස් නැති වෙන පැත්තට පත් වෙන ක්‍රමවේද තමයි හැම සූත්‍ර දේශනාවකම තියෙන්නේ බුද්ධ දේශනාව කියලා කියන්නේ. කොතනින් කතා කරත් එකම කාරණාව. කෙලෙස් ධර්මයන් නැති කරන සබ්බ පාපස්ස කරනන් කුසල සුපසම්පදා කුසල උත්පාදනය කරගන්න ස්වභාවයට පත් වෙන විදිය සිත පිරිසිදුවර පියාගන්න විදිය අතිපත්තහන දේශනාවට අනුව කිව්වත් එහෙමයි රතේ දීන සූත්‍රයට අනුව කෝ ත්‍රිසුද්ධහකපින් සතිපත්තහන දේශනාවට අනුව කිව්වොත් සතිපත්තහනේ සිය පිහිටුවා ගැනීම එක එක එක ආකාරයෙන් පින්නත් මේ සාමාන්‍ය බල සූත්‍ර ආදීදී තවත් තවත් ක්‍රම වේදයන්. සීල සමාධි ප්‍රඥාව මනමින් වර්ධනය කරන ක්‍රම වේදයන්. මේ විදිහට එක එක එක එක සූත්‍ර ධර්ම වල බුදුරජාණන් වහන්සේ එක එක එක එක ක්‍රමවේද භාවිතා කරමින් දේශනා කරත් එහි හරය එකම දේ කුසල සම්පාදනය කිරීම. ඉතින් මේ සල්වේග කියන සූත්‍ර ධර්මයේදී පරයය ධර්මයන් පහක් කියලා මම මතක් කරා. පළවෙනි පරයය ධර්මයට කියනවා සල්ලේ පරයය කියලා. මේවා බොහෝ බොහෝ වශයෙන් කතා කළ යුතුයි. නමුත් මේ සූත්‍ර ධර්මයක් අපි දේශනා කරනකොට මේ වගේ කෙටි කාලයකදී අපි ඉතාම පිටියෙන් ශ්‍රවණය කරන ඇත්තන්ට මම මේ සූත්‍ර ධර්මය ගවේෂණය කරලා බලන් ඕනෑමයි මේ කියන කාරණාව මම හොයලා බලන් ඕනෑමයි කියලා අදහසක් ඇති වුණා නම් හොඳටම සමානවා. මේකේ මොකක් හරි රහසක් තියෙනවා මේක මොකක් හරි කරන්න දෙයක් තියෙනවා උපක්‍රමයක් තියෙනවා නැත්නම් මාර්ගයක් තියෙනවා පින්නත් මේ හැම මොහොතක මාර්ගය පැහැදිලි වෙන්න ඕනේ ක්‍රයදේ පැහැදිලි වෙන්න ඕනේ එහෙම නැතුව නිකම්ම යමක් අතහැරෙන්නේ නැහැ සංසාර ජීවිතේ බොහෝ වශයෙන් අකුසල් රැස් වෙන ස්වභාවයකට පත් කරගෙන තියෙන ප්‍රතිප්‍රසන්තානයේ ආරාධනාවක් නැතුවම ලෝභ දේශ මොහ හට ගන්නවා ආරාධනාවක් නැතුවම ලෝභ දේශ මොහ හට ගන්නවා. ඉතින් එහෙමනම් තමන් අභිභවා ලෝභ දේශ මොහ මැඩගෙන යනවා තමන්ගේ කුසල සිත් මැඩගෙන යනවා. අන්න ඒක ප්‍රමාණිකූලව යට කරගන්න පළවෙනිම ක්‍රමවේදයේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී දේශනා කරන්නේ පල්ලේක පරයය කියලා. මම මෙන්න මෙහෙම කියන මේ පින්නත් අත්තන්ට මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ අය කල්පනා කරනවා මම ආය අඹ කන්නේ නෑ කියලා. මම ආය කවදාකවත් අඬ කන්නේ නැහැ කියලා කල්පනා කරනවා. දැන් මොන හරි හේතුවක් උඩත් එහෙම හිතේ මේ විතර කියලා. එහෙම හිතපු ගමන් මොකද වෙන්නේ? අඬ ගන්න මගේ කැමැත්ත තියෙද්දිම මම ඒක නවත්තන්නයි හදන්නේ. එහෙම නවත්තනවා කියලා තීරණයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? අඹ කන්න තියෙන ආශාව අඩු වෙනවාද වැඩි වෙනවාද? මේකට හොඳ උදාහරණයක් තියෙන්නේ ජීවඩියා වගේ රෝග හැදිච්ච ඇත්තෝ ඒ අත්ෝ පුළුවන් තරම් මොකද කරන්නේ? කලින් කෑවටත් වැඩිය වැඩි සංඝාතන නවත්තන්න ගියාමයි පින්වත් මේ තේරෙන්නේ මේකේ තරම කොච්චරද කියලා. බොහෝ දෙනා සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා මේ ඔව්වා මොනවද මට මේ ඔය කෙලෙස් ධර්මයන් නැත්නම් ආ නැත්නම් නිින්ද ගැන තියෙන කැමැත්ත ඔය වගේ මේ දේවල් මම ඔයාට අල්ල දාන්නම් කියලා. අතහැරලා බලන්න ගිය දවසට පින්නන්නේ Tamanට තේරෙන්නේ ඒකේ අතහැරෙන්නේ නැති ස්වභාවය සහ වර්ධනය වෙන ගතිය. දැන් මේ අඹ කන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට හිතුණාට පස්සේ එයා නවත්තනවා කියලා හිතුණාට පස්සේ කන්න කැමති තියෙන කෙනෙක් එයාට පරණ කාපු අඹ ඔක්කොම මතක නේද? ඒ කියන්නේ අඹ රස මතක් වෙනවා. ඒතර අඹ ගැන තියෙන තෘෂ්ණාව වැඩි වෙන්න බලනවා. කොහොම ඉන්න වාරයේදී අඹගෙඩියක් දැක්ක ආසාව තවත් වැඩි වෙනවද නැද්ද? තවත් වැඩි වෙනවා. හොඳයි. කවුරුන් හෝ අඹ කනවා දැක්කොත් මොකද වෙන්නේ? කවුරුන් හෝ අඹ කනවා දැක්කොත් තවත් බොහෝම වැඩි වෙනවා Tamanට ඉවසා ගන්න බැරි පැත්තටපත් වෙනවා. අන්න එතනින් බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා. අපිට මෙන්න මෙහෙම සල්ලේක කරන්න කියලා එකට කියනවා. සල්ලේක කරන සල්ලේක පරියාය කියලා. අන් අය හිංසා කරන අය වෙද්දී අන් අය අන් අය තුල හිංසාකාරී අදහස් තිබුණා වේ නමුත් හැබැයි මම නම් එහෙම කරන්නේ නැහැ මම අහිංසාවාදී කෙනෙක් වෙනවා අන් අය හිංසා කරන කෙනෙක් අය වෙලා කටයුතු කරනකොට මේකේ තේරුම දැන් බොහෝ දෙනා මෙතනදී වගේ අහලා තියෙනවා සමහර වෙලාවට මේකේ තේරුම මේ අනිත්‍ය අනිත්‍ය හිංසාකාරීය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කිරීමක්ද කියලා එහෙම අදහසක් ඇති වෙනවා මේ සූත්‍ර ධර්මයේ එකපාරටම පිටින් බලන කෙනෙක්. එහෙම නෙවෙයි තින්නත් මෙතන කියන්නේ. එහෙම ප්‍රාර්ථනාවක් නෙවෙයි. මොකද මෙතනම තියෙනවා මෛත්‍රිය කියන කාරණාව. කිසි කෙනෙක්ගේ හිතක් මොහොතකටවත් උදවන්න හිතක අඳුම තරමින් සිතුවිල්ලක්වත් අන් අයට හිංසාකාරී සිතුවිල්ලක්වත් පහළ වෙනවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මෛත්‍රිය වැඩන අය කැමති නැහැ. මට වෛර නැත්නම් වෙත්වා කියලා විතරක් නෙවෙයි ඒ අය ඒ අය කෙරෙහි වෛර නැත්නම් ඒත් අන් අය අන් අය කෙරෙහි වෛර නැති අය බවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වභාවයක් තියෙන ධර්මයක් අපි උරුම කරගෙන තියෙන්නේ. අඳුම ගානේ වැරදි වචනයකින් කාටවත්වත් බනින්නේ නැති වේවා. කටික සංඥා කෙනෙකු තුල ඇති නොවේවා කියලා ධ්‍යාරෝපණා කටික සංඥා කියලා සඳහන් කරලා තියෙන ඒවා පවා දෙන්නෙක් දෙන්නෙක් අතර ඇති වෙන දෙපා කියන ප්‍රාර්ථනාවක් Taman තුල ඇති වෙන එක. අන්න බලන්න හිංසාකාරී. එතකොට ඉන්නන්නේ මේක හරි අමාරු වැඩක්. මේ සමාජයේ ජීවත් වෙනකොට බොහෝ අය කියනවද නැද්ද? අර පරිසෝ කියන නැත්නම් ඉන්න බෑ. අන්න බලන්න. සරපරිසෝ කියන නැත්නම් අන්න අයව පලාපලාගෙන හිටියේ නැත්නම් කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ කියලා සරපරිසව අන් අයව පලාගෙන පලාගෙන කටයුතු කරන ඇත්තෝ සමහර වෙලාවට බොහෝ භාවෝග සම්පත් එකතු කරගෙන බොහෝම සාර්ථකව මේ ලෞකික ජීවිතය ගොඩනගමින් ඉන්නවා. අපි දකිනවා. අන් අය පෙරලගෙන යන අය. අඳුම තරමින් බලන්න තියෙනවා මේක හැම තැනකම තියෙන ලක්ෂණයක්. දැන් අපි පොදු වාහනයක ගමන් කරනවා. පොදු බස් එකේ ගමන් කරන්නේ පොලිමේ ඉන්නවා කියන්නේ. දැන් මේ පොලිම කඩාගෙන පනින්නේ අනිත් අය තල්ලු කරගෙන කපෝලිම කඩාගෙන පනින අයට බස් රථයේ ආසන හම්බෙනවද නැද්ද? නේද? අන්න ඒ වෙලාවට අනිත් අයටත් මොකක්ද වෙන අදහස? ආ එයා පයින් එහෙනම් අපිත් පයින්. මොකද අපිට විතරක් බැරි. හැම තැනකම ඔය අදහස් දෙනවා පින්නත්. කාරණා 44ක් මූලික කරගෙන ඔන්න ඔය බෝ වෙන රෝගය බෝ කරගන්න නැතුව ඉන්න අදිස්ථාන ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න අය අවිහිංසා කරන අය උනාට මම එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැති අය වෙමු කියලා අදිස්ථාන ගන්න කියනවා. මම අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන්න අය ඊර්ෂ්‍යාකාරී වුණාට අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන්න අය කෝපයෙන් කටයුතු කරාට අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන් අය හොරකම් කරාට අපි එහෙම කරන්නේ නැතුව වෙමු. අන් අය කාමයේ වර්ධවා හැසිරුණාට අපි එහෙම කරන්නේ නැතුව බවටපත් වෙමු කියලා අර ඇති වෙන කෙලෙස් ධර්ම ප්‍රාත්මක වෙන්නට නොදී 44ක් ආකාර කෙලෙස් කෙලෙස් ධර්මයන් ප්‍රබල කෙලෙස් ධර්මයන් 44ක් අනිත් පැත්තට හරව ගන්න විදිහ පින්නත් මේ බුදුජානක දේශනා කරනවා එතන තියෙන පළවෙනියෙන් පටන් ගන්න ඔය අවිහිංසාව කියන එකම ඊළඟට ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාත විරමණය අදත්තාදානය සහ අදත්තාදාන විරමණය කියන්නේ අදත්තාදානේ වෙන්වීම කාමමිත්‍යාචාරය සහ කාමමිත්‍යාචාරයෙන් වෙන්වීම අන් අය කාමමිත්‍යාචාරයේ යෙදුනාදී යෙදුනාට අපි නම් එහෙම නොවන්න ඕන අපි නම් එහෙම නොවන්න ඕන ආන් ඒ විදිහට මුසාවාද, විසුණාවාද, පරුසාවාද, සම්ප්‍රප්ත ත්‍යාගීව අධික ලෝභ අධික දේශ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා ඒ විදිහට අපි කලින් මතක් කරපු විදිහට ඊළඟ සූත්‍ර ධර්මය අරගෙන බලනද කාරණා 44 ගැන නෙවෙයි මට ඒක මේ අත්තන්ට හොයා ගන්න පුළුවන් මට මේ වෙලාවේ මතක් කරන්න ඕන කරන්නේ මේ ක්‍රමවේදයේ තියෙන වටිනාකම. හරි? ක්‍රමවේදය මොකක්ද වෙන ක්‍රමවේදය? තමන් ළඟ නැගෙන්නා වූ අකුසලය නැගෙනකොට ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය ඒකෙහි යොදාගෙන කරන්නේ මොකද්ද? අර අනිත්‍ය මේ අකුසල වල යෙදෙනකොට ඒ ආයත ලැබෙන తాවකාලික ප්‍රතිලාභ තියෙනවා. පින්නන්නේ කවුරුත් අකුසල වේදන්නේ නෙවෙයි. නිකන්ද හැම කෙනෙක්ම අකුසල වල යෙදෙන්නේ මොනවටද? මොනවා හරි දෙයක් ළඟා කරගන්න බලාගෙන. සැප වේදනා ඇති කරගන්න බලාගෙන. අන්න අය පෙරලාගෙන යන්නේ දැන් අර බස් රථයේදී ආසන වලට පෙරකාගෙන යන්නේ ආසනයක් ලබා ගන්න. මොකද සැපට ඉඳගෙන යන්න බලාගෙන. ඒ වත්තන්ට තේරෙන්නේ නැහැ සැප වේදනාව අනිත්‍යයි කියලා. දුක් වේදනාව අනිත්‍යයි. ඒවා වෙනස් වෙලා යනවා. හිතගෙන ගියත්, නිදාගෙන ගියත්, හිතගෙන ගියත්, ඉඳගෙන ගියත් අවසානයේදී මං හන්දාව නිදා ගන්නවා කියන්නේ. ඒක තුප්පක් දුක් වේදනාවක් ඇති වුණා කියලා මොකද ඒක එක දිගට තියෙන එකක්ද? ඒවා තේරෙන්නේ නැතුව ඉන්නන්නේ මේ පුංචි පුංචි තැන්වලදී පවා හැම දෙයකම පෙරාල්ලන ගැතිය තියෙනවා. පෙරාල්ලාල්ල පෙරාල්ලාල්ල මොකද කරන්නේ? සමායත උඩන් එකතු කරගන්නවා. සමායත යාන වාහන එකතු කරගන්නවා. සමායත බොම මේ පේන ලෝකේ ලස්සනට ජීවත් වෙලා අපි දකිනවා. ඒක දැක්කම අනිත් අය මොකද වෙන්නේ? හරි ලස්සන කතා කියනවා මේ මහා සාගරයෙන් ඉතින් වතුර ටිකක් ගත්තට ආයෝක සාගරයට දැනෙනවා අය කියලා නේද? මහා ආන්දුවෙන් හරකම් කරන වෙලාවට. මහා ආන්දිය රෝදැලනේ අපොඩිවරකමක් කරගත්තාම මොකද වෙන්නේ? අපි පොඩි අයනේ. කියලා. නමුත් ඉන්නේ චේතනාව පොඩිද? චේතනා සම්පිතේ කම්මං වදාමි. එහෙනම් ආවෙක් මීයේ කූරෙක් කිද්දෙක් නගයෙක් කියලා උපදින්න. ප්‍රේතෙක් භූතෙක් මලයක් කියලා උපදින්න. නිරසතෙක් කියලා උපදින්න ඔය පොඩිවරකම හොඳටම ඇති. එහෙනම් අන්න ඒකේ බය උපදවාගෙන අනිත් අය ඕවා කරාට අපි කරන්නේ නැහැ කියලා තමයි පළවෙනියෙන්ම හික්මරෝනේ. පළවෙනිම හිතෙනවා අනිත් අය අනිත් අයට හිංසා කරාද හිංසාව කියන එකේදී පින්නත් මේ වැඩි අවධානය හිංසාව කියනකොටම අපිට සාමාන්‍යයෙන් හිතවලට එන්නේ පොල්ලක් අරගෙන කාට හරි ගහන ඒවා නේද පොල්ලක් අරගෙන කාට හරි ගහන ඒවා ඉතින් මේක විතරම හිංසාව සත්වලින් පහර දෙන ඒවා හිංසාව නේද සත් කියන්නේ උපකරණ වලින් සීනි සත්වලින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුව සතින් පහර දෙනවාය කියලා. මුව සතින් පහර දෙනවා කියන්නේ මොකද්ද? වචන නේද? එතකොට ඒ අහිංසා සංකල්ප තියන අය පින්නත් නී තමන්ගේ වචන මාත්‍රයකින්වත් කෙනෙක් උදවන්න කැමති නැහැ. ඒක හරිය අමාරුයි. ඒවා කරන්ද බොහෝ දේවල් අතහරින්න ඕනේ කියලා තේරුම් ගන්න වෙනවා අපිට. හරියට ඉතාමත්ම ප්‍රබලම මාධ්‍යයක් වෙලා තියෙන අනිත් අයට හිංසා කරන එක මොකක්ද? තමන් ළඟ තියෙන මේ ගඳ ගහන කොහොමද ගඳ ගහන කට මේකට පාවිච්චි කරන්නේ මොකටද වැඩිපුර? අපේ සමාජයේ වැඩිපුර පාවිච්චි කරන්නේ තවත් කෙනෙකුට අනින්දමයි. පුදුමයි සතුටක් තියෙන කාට හරි යන්නහම. නේද? කාට හරි අනගත්තාම හරි සතුටුයි. තේරෙන්නේ නැහැ තමන්ව විනාශ වුණා කියලා. තේරෙන්නේ මේක අමාරු මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් මේකෙන් අත මිදෙන එක අමාරුයි කියලා තේරෙන්නේ අනිත් අය අරුස වෙනකොට අනිත් අය හිංසාකාරී වචන පාවිච්චි කරනකොට ඇත්තටම කියන්නේ මොකද අපිට වෙන්නේ කියලා බෝවන රෝගය බෝවනක් කියන එක මේ පුංචි කාරණාවක් තේරුම් ගන්න නැති ශක්තිමත් ධර්මයේ තුල විඥානයත් කල්පනා කරනවා කවුරු හරි මගේ ඉස්සරහට ඇවිල්ලා බලනවා කියන්නේ මොකද්ද අන් අය පරිසවතන පාවිච්චි කරනවා. තමන්ගේ නිවසේ ඉන්න ස්වාමියා වෙන්න පුළුවන්. භාර්යාව වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. අසල්වාසීන් වෙන්න පුළුවන්. ඉතින්වත් මේ ඔන්න පරිසරයෙන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට කරමු ට්‍රීට්මන්ට් ඕනේ. මේක ට්‍රීට්මන්ට් අමාරු කියන්නේ ඒකයි. අන්න තමන් ඉදිරියට ඇවිල්ලා පරිසරයෙන් පාවිච්චි කරනකොට තමන් වෙනුවෙන් මේ හිත දූලි හුලකට අරවෙච්ච දූලි වලට ඇවිස්සනවද නැද්ද? ඇවිස්සලා මොකද වෙන්නේ? පහත් වචනයකින් දැන්නනම් අපි හිතමු කවුරු හරි කෙනෙක් තරහ ගිහින් තව කෙනෙකුට බයිනවා බල්ලා කියලා. මේක අසභ්‍ය වෙන නෙවෙයි නේද? එතකොටම දැන් බල්ලා කියලා දැන්නොත් එහෙනම් අදිස්සි අනිත් එක්කන කොහොමද බයින්නේ? මට බල්ලා කියන්න සමුසේ කවුද බල්ලා කියලා නේද? ඈ ඒ මොකද අර එහා පැත්තෙන්ද මෙහා පැත්ත ඇවිස්සෙන හැටි. එන්න ඔතන නවත්ත ගන්න එකයි පළවෙනි කාරණාව. හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුනම හික්මන විදිහ. අන් අය පරිස වුණාදෙන් අන් අය පරිස වුණාට මම පරිස වෙන්නේ නැහැ. මම මතක් කරනවා මෙතනයි පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර මේක ඉතාම අමාරුම කාරණාවල මම මතක් කරන මේ අතන්. ඉතින් ජන්මම කල්පනා කරන්න ඕනේ. අන් අය හිංසාකාරී විදිහට කටයුතු කරන මම අන් අය පරිසයට කියපු දෙයක්. මාව නාවුදුෙන් පරිසයතනේ මම මහා මේරු පර්වතයක් වගේ ඉන්නවා. මම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. මගේ ශාන්ත භාවය මම ඇති කරගන්නේ අන්න අය මට ඊර්ෂ්‍යා කරපු දෙන්නේ. අන්න අය ಗುಣමක් උන දෙන්නේ. මම ಗುಣමක් වෙන්නේ නැහැ. මං කියනවා මේ කාරණා 44 අරගෙන මේ අත විමසල බලන්න. ආය තවත් ඔය හිත අවිස්සන තත්වයකටපත් වෙන්නේ නැහැ මේ සමාජයේ. ඊටාම යහගුණයෙන් පිරි කෙනෙක් බවට පත්වලා ඉන්න පුළුවන්. එවැනි තත්වයකටපත් වෙලා ඉන්න නම් පින්නන්නේ මේ අතෝ ලොකු ශක්තියකින් කටයුතු කරන්න වෙනවා. ඒක පුරුදු කරන්න වෙනවා. ඒක තමයි පළවෙනි පරියාය ධර්මය. පළවෙනි ක්‍රමය. අන් අය ඉදිරියේ මොකද කරන්න ඕනේ? අන් අය කරන දේ, අන් අය කරන දේ, අන් අය කියන දේ ඒ විදිහට කරන්නේ කියන්නේ නෑ කියන තර තමන් හික්මෙන්ද කියලා. හික්මෙන්ද කියලා තමන්ගේ හිත හික්මවා ගන්න කියලා. ඔන්න ඒක තමයි පින්වත්නි හැම මොහොතකම උදාහරණ අරගෙන බලන්න. මගේ ජීවිතය මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හික්මවමින් ඉන්නවද? බොහෝ ඇත්ත කරන්නේ මොනවාද? බෞද්ධ කියලා කියා ගන්නවා. කියාගත්ත බෞද්ධයත් පංචිල් සමාදන් වෙනවා. බුද්ධං සම්මන් ගච්ඡාමි ධම්මං සම්මන් ගච්ඡාමි කියන ටික කියනවා. පංචිල් සමාදන් වෙනවා කිසිම හැඟීමක් නැතුව. ධාතා ටික කියනවා. දානෙ දෙනවා. සුද පූජාවන් ටිකක් කරනවා. එච්චරද නැද්ද? බුදුරජාණන් වහන්සේ පූජා කරන්නට නම් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්නට නම් ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්න කියලා. හැබැයි ආමිෂ පූජා ප්‍රතික්ෂේප කළ නෙවෙයි. මම හැමදාම මතක් කරනවා අටපිරිකර 20ක් පූජා කරන එක දමාරු පන්සිල් රකින්න එක දමාරු. පන්සිල් රකින්න දමාරු. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරායක සංඝා වාසයක් හදලා පූජා කරනවට වැඩිය පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ඉන්නනේ දැන් වල ගන්න අදිස්ථානයක්. මගේ ළඟ ඇති වෙන අන් අය හින්දා මට බෝ වෙන කිසිම විදියකින් මම සැලෙන්නේ නැහැ. මම ඊර්ෂ්‍යාවත් එක්ක වෙන්නේ නැහැ. මම ගුණවගුවත් එක්ක වෙන්නේ නැහැ. මම අන් අය යට කරගෙන යන කෙනෙක් වෙන්නේ නැහැ. මම මිත්‍යාවචිය කෙනෙක් වෙන්නේ නැහැ. අන් අය ඒව කරගත්තේ. අන් අය කරාට මම කරන්නේ නැහැ කියලා Tamanට මහා මේරු පර්වතයක ඉන්න පුළුවන් ශක්තිය පුරුදු කරන්න. අනිත් අය පරිසර වෙනකොට සාන්තවම කතා කරලා ඉන්න පුරුදු කරන්න. මම කියන එක ගොඩක්ම අමාරුයි කියලා. මම ඒකට වැඩි කාලයක් ගන්න එකයි මේ වැඩි කාලයක් මේ වෙලාවේ මේ කාරණා පැහැදිලි කරන්න ගන්නේ අන්න ඒ විදිහට Taman ජීවත් වෙනවා නම් පින්නන්නේ Tamanගේ නිවසේ. දන්නවද දේවතාවියක් ඉන්නවා වගේ ඊට වැඩිය එහාට ගිය උසස් කෙනෙක් වගේ පැත්තටපත් වෙලා ඉන්නවා වගේ. අන්න ඇයට මහා ආදර්ශයක්. අන්න ඇයට මහා ආදර්ශයක් වෙනවා. අද කාලේ බලන්න සමහර තරුණ දරුවෝ වැඩි මේ ධර්මයට එන්නේ නැහැ. එන්නේ නැතිවෙන් සම්පූර්ණයෙන් වල් කියන්න ඕනේ වැඩි හිටියයි. මම ඒකට ඒ ඒ කියන්නේ යම් කිසි විශාල වගකීමක් තියෙනවා වැඩිහිටි අයට මොන වැඩිහිටි අයටද ධර්මයේ තුල හැම වෙලෙම මේ හැසිරෙවතර ඉන්න වැඩිහිටි පිරිසක් ඉන්නවා ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ හික්මෙන්නේ නැතුව කතා කරගෙන ඉන්න හරියට සිල් ගන්නවා දවස් ගණන් භාවනා කරන්න යනවා හරි මේවා හිතෙන් දෙන්න නෙවෙයි කියන්නේ හැදෙන්නයි මේව මතක් කරන්නේ දවස් ගණන් භාවනා කරන්න යනවා කොහෙද බණක් තියෙන්නේ කොහෙද මොනවද පූජාවක් තියෙන්නේ එතනමයි ඉන්නේ ඉතින් ගෙවල් වල දරු බලා ඉන්න ඉතින් අම්මා යන්නේ හොඳ තැනකට තාත්තා යන්නේ හොඳ දේවල් කරන්නනේ කියලා. අනේ ගෙදර ඇවිල්ලා ඊරිසියාවෙන් අඩුවකුත් නැහැ, ප්‍රෝධකෙන් අඩුවකුත් නැහැ, වෛරෙන් අඩුවකුත් නැහැ, කුහකකමෙන් අඩුවකුත් නැහැ. කිසිම උසස් භාවයක් ඇති කරගෙන නැහැ. ඕක දැක්ක තරුණ දරුවන්ට වැරදි පණිවිඩයක් වෙනවා. ආපෝ දවස් ආයක් භාවනා කරන්න ගියා ගිහින් එනකොට හොඳටම කේන්ති වැඩි වෙලා. හොඳටම කුහක වෙලා. ඇවිල්ලා බණින්නේ රටවල් වලට. ඈ ඉඩම් කඩම් වලට. අපේ වැරදි ඕනේ නැති වැරදි වලට. හ්ම් ඒ කියන්නේ ඊළඟට නැති අගුණ හොයනවා. අන්න අය පහත් කරලා කතා කරනවා. ඉතින් අනිත් අය තරුණ අය ඊළඟ પરම්පරාව කල්පනා කරනවා. ඒ ගිහිල්ලා මොකුත් වෙන්නේ නැහැ නේ. ඉතින් අපි යන්න ඕනේ. දැන් අපි ඊට වැඩිය හොඳට ඉන්න ඕනේ කියලා. අන්න ඒක නොවේ යුතුයි. ධර්මයේ තුල ඉන්න වැඩි හිටිය ඇත්ත විදියට අන් අයට හැම වෙලෙම ආදර්ශයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ කියලා කියන්නේ හික්මන තන. එතන ඉන්න කෙනා අනිත් අයට පේන්න ඕන කියන තමන්ගේ දරුවන්ට තේරෙන්න ඕන. අම්මා තමයි ඔන්න අම්මා නම් අම්මා. තාත්තා තමයි උන්න තාත්තා. අපි මෙච්චර සැලෙනවා අපේ අම්මා සැලෙන්නේ නෑනේ අප්පා. අර මිනිස්සයා අපේ මිදුලට ඇවිල්ලා හොඳටම බෑන් අපිට හොඳටම කේන්ති කිය. අපේ අම්මා ගිහලා කතා කරපු විදිහ. එයාව නිවලා යවපු විදිහ. නේද? අන්න එහෙම දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඕකේ. ඔගේ අනිත් පැත්ත මොකක්ද තියෙන්නේ? වයසට ගියා ඉඳන් තණ්හාවයි, ගෙවල් තණ්හාවයි, හින්දා පොඩ්ඩ එහෙම වෙනකොට වැඩියෙන් විදිහට පයින්නකොට අර දරුවෝ කෑගම අම්මා ලැජ්ජා නැද්ද එහෙම කෑ ගහන්න එහෙම කියනවා මෙයාට ඒක නෑ තාතර කියන ලැජ්ජා නැද්ද එහෙම හැසිරෙන්න ඔය පොඩි දේවල් නෙවෙයි නැති වුණද නැතිව හම්බ කරගන්නත් කියනවා නමුත් නෑ ඉතින් ඒකෙන් Tamanට වගකීමක් තුන පුළුවන් අන්න ඇයට ආදර්ශයක් වෙන්න හැම වෙලේම ජීවත් වෙන්න ඕනේ ඒ සඳහා ඒකේ පළවෙනි පරියාය ධර්මයේ පුරුදු කරන්න අන්න ඇය මෙහෙම කරාත් මම කරන්නේ නෑ අන්න ඇය මෙහෙම කරාට මම කරන්නේ නෑ මම කරන්නේ නෑ කියලා තමන් හෙල්ලෙන්නේ නැති චරිතයක් දාපත් වෙලා කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. මේ විදිහට පුරුදු කරන එක එක පරයය ධර්මයක් කියලා කියනවා ඊළඟ කාරණාව හිතෙන් පින්වත්නි කුසලය උත්පාදනය කරගන්න පුරුදු කරන්න ඕනේ. මේ බලන්න කොච්චර අපේ ධර්මතාවයක්ද මේක කියලා හැබැයි අරගෙන ඉවර කරලා මේක පටන් ගන්නව නෙවෙයි. මේවා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ කොතනද? ඒ පළවෙනි එකට කියන කෙලෙස් සිඳවන සල්ලේක කියලා. කෙලෙස් සිඳලීම සම්පූර්ණ වෙන මාර්ග අවස්ථාවයි. හැබැයි ඊට මෙහා ඊට මෙහා ඒක වර්ධනය කරන්න අවශ්‍ය කරන පූර්ව ධර්මයන් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. එතකොට අර අරක පුදු කරන අතරවාරයේදීම ඊළඟට බලනවා මෙන්න මෙහෙම. ප්‍රාණඝාතයක් කරන්ද තමන්ට අදහසක් ඇති වෙනකොට පින්වත්නි තමන්ගේම චිත්තයෙන් නෑ මම ප්‍රාණඝාත කරන්නේ නෑ කියන හැඟීම චේතනාව සකස් වෙන විදිහට හිත සකස් කර ගැනීම තමයි දෙවෙනි පරියාය ධර්ම. අරිට වැඩි උසස්ද නැද්ද? නේද? දෙවෙනි පරියාය ධර්මයට පත්වෙච්ච කෙනෙකුට පළවෙනි එක සම්පූර්ණ වෙලා කියලා පෙන්නනවා. ඇයි? Tamange පැත්තෙන් තරහ එනකොට අධිත ලෝභය එනකොට නැත්නම් තරහ එනකොට ඒ තරහ අභිබවා තමන්ගේ චිත්තසංතානයෙන් මෛත්‍රිය නැగిලා එනවා නම් අර තරහ අභිභවා ඒතනත් අර තරහ යයිද? අන්න එහෙම මෛත්‍රී සිත උපදවා ගැනීම සිත් උපදවා ගැනීමේ ක්‍රමවේද. ඒකට මොකද කරන්න ඕනේ? අවිහිංසාව වඩන්න ඕනේ. අවිහිංසාව වර්ධනය වෙන විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊළඟට ප්‍රාණඝාතයේ තියෙන ආදීනව දකින්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ තියෙන ආනිසංස දකින්න ඕනේ. මේ සමහර වෙලාවට අංශේ සමාදන් කරනවා අපි ආරස්ථානවල සමහර ප්‍රතිපන්වල ධර්මදේශනාවලට වැඩම කරපුවාම අංශේ සමාදන් වෙන ගමන් මොකද කරන්නේ? අපි දැනෙනවා ටක් ගාල ශබ්ද. මේ අංශේ සමාදන් වෙන ගමන් මధుර මරනවා. හ්ම්. ඉඳගත්ත ඉඳගත්ත තැනින් නැගිටිනකොටම ඔක්කොම ඉවරයි. බණ ටික අහනකම් හරි සාන්තයි එයා පැත්තේ තියෙන දන්සලට ගිය ගමන් තේරලාගෙන බිඳගෙන සල්ලු කරගෙන ඔකෝම කරගෙන ඉවරයි තියෙනවා. හරිද? බණ දෙක අහන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සමහරටන්කදී මොකද දෙන්නේ? සංඝ ගෞරවය එතනින් හරියන්නේ නැහැ. පුණ්‍ය අනුමෝදනා කරන ගමන්වත් ඉන්න කැමති නැහැ. මොකද කරන්නේ නැගිට්ටා දිව මොකද වෙනවා? හිතෙන් අර අතෙන් ශ්‍රද්ධාව තියෙන්නේ නැහැ. බණ ඇහුවට ඒ චිත්ත උත්පාද පරයයට ඇවිල්ලා නැහැ. කුසල් චිත්ත උපදින්නේ නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? එනකොට පාවඩ දාලා නේද? මුතු කුඩ අල්ලලා හේවිසි වයලා වඩමවාගෙන එන ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අනේ වෙන්න යන්න ඕන පාර ගන්න කොයි පැත්තට වරනේ ආවාහු කියන්නේ ආගෙන ආගෙන යනකොට කවුරු හරි දෙන්න තුනේ ගඟේ පැත්තෙන්වත් වෙනවා ඉතින් ඒ මොකද ඒ කුසල්සිත උත්පාදනය වෙලා නැහැ සමහරත්න්ගේ. කුසල්සිත උත්පාදනය කරගන්න ඕනේ. මේ අපි බොහොම ගැඹුරින් හිතන්න ඕන කාරණා පොඩි පොඩි දේවල් වුණාට සංඝ ගෞරවය, ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය ආදී ශ්‍රද්ධාව කියන හැඟීම්, ලැජ්ජාව කියන ඒවා, බය කියන ලැජ්ජා බය, පාපෙත් කියන ලැජ්ජාව, බය, මෝහය, අහිරිකය, අනුතප්පය, උද්ධච්චය මේ ඔක්කොම තියෙනවා. හිත සංසුන්නේ නැහැ සමහරත්න්ගේ. ඉතින් මේකේ තියෙන කාරණා 44 අරගෙන බලන්න මොනවාද කියලා එතකොට තේරෙන්නේ හැම එකකදීම ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඊට ප්‍රතිවිරුද්ධ හිත අකුසල ධර්මයට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම තමන්ගේ හිතෙන් නැගෙන විදිහට ඔය හිත සකස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට සකස් කරන්න කියලා. සකස් කරන්නේ කොහොමද? ඒකේ තියෙන ආදීනව දකිමින්, ඒ සකස් කිරීමේ තියෙන ආනිසංස දකිමින්, ඒක වර්ධනය වෙන විදිහට සංකාර බව දකිමින්, දැන් තරහ කියන එක නම් ඒක ඒ තරහේ තියෙන ආදීනව දකිමින් තරහට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය වර්ධනය කර ගැනීමේ ආනිසංස දකිමින් මොකද කරන්න ඕනේ? මෛත්‍රී හිතේ තියෙන බලය තමන්ගේ හිතේ වැඩියෙන් වැඩියෙන් සකස් වෙන විදිහට වර්ධනය කරන්න ඕනේ. දැන් හරි වැඩේ වෙන්නේ මම ඉස්සලා කිව්වා. කාය ඇවිදගෙන යනවා. වෙනදා යමක් දැකලා වෙනදා යමක් දැකලා පින්වත්නි ඇති වුණේ තරහ අදහස්. දැන් මෛත්‍රී අදහස්. වෙනදා රූපවාහිනී ප්‍රවෘත්ති බලලා ඇති වුණේ මේ රටේ සිද්ධ වෙන දේවල් කියලා. කතරයක් බලලා ඇති වුණේ තරහ අදහස්. මට අහුණා නම් කියලා. බලන්න පොඩි දරුවෙකුට කරදරයක් කරපු වැඩිහිටියෙක්ගේ කතා ප්‍රවෘත්තියක් ප්‍රවෘත්ති පත්‍රයක අපි දක්නවා කියන්නේ. ගොඩාක් වැඩිහිටියෙක්ගේ මේ ඇත්තන්ගේ සිත්වලට මොකද වෙන්නේ? හොඳයි මේ ඇත්තන්ගේ ඉදිරියට තැනත්තා ආවා කියලා හිතන්න. ආවොත් කොහොමද? අනුන්ගේ වැරද්දින්දා තමන්ගේ හිත ඇවිස්සලාද නැද්ද? ඇවිස්සලා. එහෙනම් හරි ගිහිල්ලාද වැඩේ? නෑ. පාලනය වෙලාද? හික්මිලාද? අන්න ඒ වගේ තමන් විමසලා බලන්න ඕනෑම තත්වයක් යටතේ මට මෛත්‍රියෙන් ඉන්න පුළුවන්ද? මෛත්‍රියේ සිත් උපදිනවද? ඒ වගේ වැරදි කරපු තැනැත්තන් කෙරෙහිමට මෛත්‍රී සිත උපදිනවද? උපදිනවද? උපදින්නේ නැත්නම් මොකද කරන්නේ? ඒක උපද්දවා ගන්න අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරගන්න ඕනේ. ඒකට මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ ඇත්තන්ගේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. අන්න ඒ විදිහට පින්වත් මේ දෙවෙනි කාරණාව පළවෙනි කාරණාවට වඩා ඉතාමත්ම ප්‍රබල කාරණාවක්ද නැද්ද? ඔව් ප්‍රබල කාරණා. ඒ කියන්නේ ඒ හිතේ උත්පාදනය කරගන්න ඕන ඔන්නේ කුසල හැඟීම. ඊළඟ පරයය ධර්ම තුන මම ඉතාලි තියෙන මතක් කරන්නේ මොකද පහම තියා එකක්වත් දේශනා කරන්න වෙලාවක් නෙවෙයි මේක. මට ඕනුන කාරණාව පළවෙනි කාරණාව ගැන වැඩි අවධානයක් යොමු කරවන්න. මේ අත්ංගේ යාපත සඳහා. ඊළඟට පින්නන්නේ ඊළඟ කාරණා තුනම එකක්කට කියන්නම් මතක් කරන්නම් ඉදිරියේදී අපිට මේ සූත්‍ර ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඊළඟ කාරණාව තමයි කෙනෙක්ගේ තුල ඇතිවන්නා වූ අකුසල අදහස් වලින් අයින් වෙන්න යම් කිසි වැරදි පැත්තකට යන පාරක් තියෙනවා. අන්න ඒ පාර වෙනුවට ඒ පාර මගහැරලා යන්න පුළුවන් හරි පාරකුත් තියෙනවා කියලා බුදුන් වහන්සේ උදාහරණයකින් දේශනා කරනවා. ඒ වගේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයේ පැත්තට ඇදෙනවා වෙනුවට ප්‍රාණඝාතයෙන් පරික්‍රමණ පරියාය. ඒකෙන් වෙන්වීමේ ඒකෙන් වෙන්වීමේ ප්‍රතිඵල මාර්ගය තමයි ඒකෙන් වෙන්වීමම පුරුදු කරන්නේ. ඒක කලින් ඇති කරගත්ත හැඟීම ප්‍රාණඝාතය කියලා තියෙන ඇල්ම පවා නැති කරන්න හේතු වෙනවා. ඒකෙන් වෙන වෙන දෙයක හේතුවක් වෙනවා. ඊළඟ පරයය ධර්මයේ තමයි උතරී භාව පරයය කියලා කියන්නේ. ඒ දැනත්තා උසස් කෙනෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ උසස් සිතුවිලි, උසස් தත්වයන් තමන්ගේ තුල උසස් ධර්මයන් මේ චිත්තසංතාන වල සකස් වෙන විදිහට උසස් කෙනෙක් බවට, උතුම් කෙනෙක් බවට, කාන්ත කෙනෙක් බවට, ලෝකයේ ඇත්ත දකින කෙනෙක් බවට, මාර්ග සිත් පාලට ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා කියලා. බලන්න පිළිගන්නේ එතෙන්ට යන්නේ එතෙන්ට යන්නත් හේතු වෙන්නේ මොකද්ද? අවිහිංසාව හිංසාව වෙනුවට අවිහිංසාව. ප්‍රාණඝාතයේ අදහස් වෙනුවට ප්‍රාණඝාතයෙන් වෙන්නේ මේ අදහස. ක්‍රෝධයේ ඊර්ෂ්‍යා ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව. වෛර වෙනුවට මෛත්‍රිය. අර කියන ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. හරි? අවසාන වශයෙන් සඳහන් කරලා තියෙන පරයය ධර්මය තමයි පරිනිබ්බාන පරයය කියලා කියන්නේ. පරිනිබ්බාන පරයය කියන්නේ මොකද්ද? අර දැන් ඊට මෙහායින් තියෙන අයට ඔච්චර මේ කුසලයේ වර්ධනය කරත් අර අකුසලයේ නැවත සකස් වෙන්න ඉඩක් තියෙන ස්වභාවයක් තියෙනවා. එදිකාලක් කොච්චර වේලුවක් ඒකට වතුර උරන ස්වභාවය තියෙනවා. ඒකට වතුර උරන ස්වභාවය තියෙනවා. හැබැයි ඉදිරියෙන් දෙකට වතුර උරන ස්වභාවය නැහැ. අර දරුත් මහ රහතන් වහන්සේ මතක් කරා වගේ අඟ ගලවලා දැම්මා. අඟ ගලවලා දැම්ම නම් ආය ඇනෙන ස්වභාවය නැහැ. කින්නත් මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපිට අය කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයකට මේ හිත සකස් කරන්න. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය. ඉතින් අවසාන වශයෙන් මේ සූත්‍රය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං කෙලෙස් සිඳලන සල්ලේක පරියාය දේශනා කරා. මම කුසල් උපදවන චිත්තුත්පාද පරියාය දේශනා කරා. අකුසලයෙන් වෙන් වෙන පරික්‍රමන පරියාය දේශනා කරා. හිත උසස් බවට පත් වෙන උපරිභාව පරියාය දේශනා කරා. හිතේ කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරනවන පරිනිබ්බාන පරියාය දේශනා කරා. සුන්දරණි තවත් ඇයි ඉන්නේ? මේ මේ සාස්තු වරේ කුඩුවට තමන්ගේ ශ්‍රාවකයාට කළ යුතු යමක් තියනවාද? ඒ සියල්ල මම කරලා තියෙනවා. කියලා බුදුරජාන් වහන්සේ කින්නත් මේ මේ සූත්‍ර ධර්මයේදී ඔන්න ඒ විදිහ මහා සංවේගයක් උපදින කරුණාවක් අපිට මතක් කරනවා. යම් ශාස්ත්‍රවරයෙක් තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් කළ යුතු යමක් ඇද්ද ඒ සියල්ල මම කරලා තියෙනවා. ඒ සියල්ල මම කරලා තියෙනවා. දෙමාපියෝ කියන්නේ තමන්ගේ දරුවන්ට නේද? මොකද මේ නරක වෙන්නේ? ඇයි නරක වැඩ කරන්නේ? මම ඔයාලගේ දිනුව සඳහා කරන්න ඕන යම් දෙයක් තියෙනද ඔක්කොම කරලා තියෙනවා කියලා ආදරෙන් කියනවා. අන්න ඒ වගේ මේ සිත් පගසා ගන්න, කනසා ගන්න, නිවා ගන්න, දුක් නැති කරගන්න, සංසාර ප්‍රවෘත්තිය සුවපත් කරගන්න සියලු දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන සියලු දේ බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රවේදෙක් විදිහට දේශනා කළා කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන ධ්‍යාන වඩව වනගත වේව්. අභිඥාලාභීන් බවට පත්වෙන්න කටයුතු කරවු කියලා සඳහන් කරනවා පින්වත්නි. එහෙම තියෙන අපි අදුම තරමින් පංචශීලයෙන්වත් වෙන් වෙන්නේ නැත්නම් බුදුරජාන් වහන්සේට මං කරන පූජාව මොකක්ද කියලා මහා දරිය අදහසක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම ප්‍රතිපත්තියෙන් පූජාවන් කරන පූජකයෙක් වෙනවාය. නැත්නම් ශ්‍රාවකයෙක් වෙනවාය. එවැනි උතුම් පූජාවෙන් මම බුදුන් පුදලා මගේ සිතත් නිවාගෙන අන් අයගේ සිතුත් නිවන තත්වයකට මමපත් වෙනවා මේ බුද්ධ ශාසනයට නියම සේවාව කරන සිවණක් වූ සබ්බවටපත් වෙනවා. මේ ශාසනය රෝකල් වැඩ දෙන්නට හේතු වෙන කාරණා මම සිද්ධ කරනවා කියන අදිස්ථානය ඇති කරගන්නවා.